තෙරුවන් සරණයි. අති උත්තම ආචාර්ය මන් මුහුරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය. දෙවන පරිච්ඡේදය දෙවන එපිසෝඩ් එක. ගම්බද සිරිත් සහ ඇදහිලි. ආචාර්ය මන් සහ ආචාර්ය සාවෝ මෙම පලාතේ සැරිසැරීමට පෙර ගම් වාසීන් කර්ම විපාක හෝ කුසල් අකුසල් පිළිබඳ දැන නොසිටිහ. උතුරු නැගෙනහිර ප්‍රදේශයෙහි බුහුත වන්දනාව හා අමනුෂ්‍ය වන්දනාව පැතිරී පැවතුණි. යම් දෙයක් පටන් ගැනීමට පෙර නැකත් බැලිය යුතුය. වී වගා කිරීම, ගේක අත්තිවාරම හෝ මැටිමැස්සක් හෝ යම් දෙයක් ආරම්භ කිරීමට ප්‍රථම නැකත, දිනය, වර්ෂය ආදිය සුදුසු විය යුතුය. නොයෙක් පුද පූජා පවත්වා දෙවියන්ට අමනුෂ්‍යයන්ට යාඥා කළ යුතුය. එය නොකලහොත් රෝග වැළඳීම හෝ නොයෙක් ව්‍යසනයන්ට පත්වෙත්. සෙම්ප්‍රතිශ්‍යා උනව්වද අමනුෂ්‍ය දෝෂ නිසා හටගත් බව ඔවුහු විශ්වාස කරති. එවිට ගමේ කට්ටඩි මහතා අවුත් නොයෙක් පූජා කර සමාව අයදී. එවිට රෝගය සුව වී ඇති බව කියති. එහෙත් රෝග ලක්ෂණ තිවියදී උවද ලෙඩාට මානසික සුවයක් ඇත. තමා නිරෝගී යයි පිළිගනි. කට්ටඩි මහතාගේ අවසාන තීරණය ඔව්හු පිළිගනිති. වෛද්‍යවරු අනවශ්‍ය වේ. ලෙඩ සුව වන්නේ පුද පූජාවලිනි. මේ මිනිස්සු මෙවැනි විශ්මිත මත දරති. එය විශ්වාස කරති. පසු කාලයකදී ආචාර්ය මන් සහ ආචාර්ය සාවෝ ගමේ මිනිසුන්ට සත්‍ය කියා දුන් විට ක්‍රමයෙන් භූත බලවේග අමනුෂ්‍ය දෝෂ ගැන විශ්වාසය තුරන් විය. අද එවැනි අදහස් දරන්නන් කිසිවෙක් නැත. එම කට්ටඩි මහත්වරු පවා බුද්ධ ධම්ම සංඝ සරණ යති. එවැනි গুপ্ত විද්‍යා නොඅදහති. එම ගම්මාන තුලින් කැලෑවේ යන එන විට එකලමෙන් දොළපිදේනි තටු දක්නට නැත. ඊ타ම කලාතුරකින් එවන්නක් දක්නට ලැබේ. උතුරු නැගෙනහිර වාසීහු දැන් බොහෝ සෙයින් බුද්ධ ධම්ම සංඝ සරණ යති. මෙය ආචාර්ය මන් සහ ආචාර්ය සාවෝ මේ ප්‍රදේශයේ සංචාරය කරමින් බහන භාවනා කියාදීම නිසා වූ බව නිසැකය. උන්වහන්සේලා නිතර නිතර ශිෂ්ට ගුණගරුක මිනිසත් භාවය පිළිබඳ ධර්ම දේශනා කළහ. ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ. බොහෝ බියසැක පැවතුනේ අමනුෂ්‍ය, හොල්මන්, යක්ෂ ආවේශ ආදී গুপ্ত දේ පිළිබඳවය. ස්ත්‍රී පුරුෂ අතර ලිංගික ආකර්ෂණය ඇතිවන්නේ කෙසේද? සතුන් අතරත් මෙවැනි සිද්ධීන් ඇත. මිනිසා මේ දේ දැනගන්නේ කෙසේද? ඒ ඇසූ අනන්ත ප්‍රශ්න මට සිහි කිරීමට නොහැකිය. ඒ පිළිබඳ සමාවය දිමි. ආචාර්ය මන් පැවසූ මෙවැනි කරුණු බොහෝ වෙති. ඒ සියල්ල ලිවීමට මම අපොහොසත් වෙමි. අමනුෂ්‍ය අවතාර සිටිද්දැයි ඇසූ ප්‍රශ්නයට ආචාර්ය මන් මෙසේ උත්තර දුනි. අමනුෂ්‍ය හොල්මන් අවතාර හෝ වෙන යම්කිසි දේ මේ ලෝකේ පැවතීම අපේ විශ්වාස මත සිදු නොවේ. අපි විශ්වාස කළත් නොකළත් ඒ දේ ඒ ආකාරයෙන් පවතී. අපේ සිතවිලි අනුව එය වෙනස් නොවේ. ඒ අමනුෂ්‍යයන් ගැන බියසක ඇතිවන්නේ අපේම මනස තුලය. එය අපිම මවා ගන්නා දෙයකි. අපිම ඒ බිය සැක උපදවමු. මේ නිසා අමනුෂ්‍යෝද බිය සැකවෙති. එවිට එවැනි උපද්‍රව ඇතිවිය හැකිය. යමෙක් හොල්මන් ගැන නොසිතීම නිසා ඔහු තුල එවැනි සැකබිය නැත. වැඩිපුරම වන්නේ Taman සිතින් මවාගත් අදහස් නිසා තමාම පීඩණයට පත්වීමයි. අමනුෂ්‍යෝ සිටිතී මා කීවත් ඒ ඔප්පු කිරීමට නොහැකිය. මිනිසාට සත්‍ය දැකීමට නොහැකි වෙයි. සොරෙක් බඩු සමගම අල්ලාගත් විට උවද එය නොපිලිගනී. ඊට නොයෙක් හේතු නිදහසට කරුණු ඉදිරිපත් කරයි. තමා නිවැරදියයි පවසයි. ඔහුට බලෙන්ම දඬුවම් පමුණුවන්නේ ලෝක නීති නිසා වේ. ඔහු නැවත නැවතත් තමාගේ නිදොස් බව කියයි. බන්ධනාගාරගත සොරෙකුගෙන් ඇසුවහොත් Taman සොරකමට අසූ බවත්, Taman එය නොකළ බවත් පවසයි. එය තමා කළ බව පිළිගන්නේ ඊතා කලාතුරකිනි. මෙය ලෝකයේ මිනිසුන්ගේ සාමාන්‍ය සිරිතයි. මිනිසුන් මේ ලෝකයට එන්නේ කොහේ සිටදැයි ඇසූ ප්‍රශ්නයට ආචාර්ය මන් මෙසේ පිළිතුරු සපයයි. හැම මිනිසාටම මවක් හා පියෙක් ඇත. ඔබ ඉබේම ගස් බෙනයක් තුලින් හටගත්තේ නැත. මිනිසා උපදින්නේ අවිද්‍යා තණ්හාව නිසායයි කීවත් එය මනස විකෘති කරනවා මිස ඔව්හු සත්‍යයක් නොදකිත්. මෙය අවබෝධ වන්නේ රහතුන් වහන්සේලාට පමණි. මිනිසා මේ සත්‍ය සෙවීමට අවශ්‍ය වීරිය යෙදීමට අසමත් වේ. එබැවින් දෙමාපියන් නිසා අප ඉපදී ඇතැයි විශ්වාස කරති. මෙහි සත්‍ය වටහා ගැනීමට මිනිසා තුල අවශ්‍යතාවයක් නැත. සත්‍ය දැන ගැනීමට කැමැත්තක්ද නැත. අවිද්‍යා පත්‍යා සංඛාරා ආදී වශයෙන් පටිච්ච සමුප්පන්න කරුණු බුදුදහමේ විස්තර කර ඇත. ඉපදීම නිසා මේ සියලු දුකටපත් වේ. ඉපදීම නැතිවීම දුක නැතිවීම වේ. අවිද්‍යාව නිසා ඉපදීම හටගනී. කෙලෙස් ඇති හැම දෙනා තුළම මේ අවිද්‍යා අනිවාර්යෙන්ම ඇත. සත්‍ය අවබෝධ වූ විට මේ අවිද්‍යාව නැතිවේ. මේ සත්‍ය අවබෝධය සියලු දුක් නැසීමට හේතු වන බව පිළිගත යුතුය වේ. මේ අවිද්‍යාව නිසා සියලු සත්වයන් උපදී. ලෝකය සත්වයින්ගෙන් ගහණය. සතුන් නැති තැනක් නැති තරම්ය. ජීවත් වීමට ඉඩකඩ නැති තරම්ය. මූලික හේතුව මේ තණ්හා අවිද්‍යාවයි. අපි දැන් නොමැරී සිටින නමුත් නැවත ඉපදීමට නිතරම තව ස්ථානයක් සොයමින් ජීවිතය ගෙනියන්නට සිතමු. මේ නිසා සතුන් සහ මිනිසුන් නිතර දුකටපත් වෙති. සත්‍ය දැකීමට කැමති අය තම කෙලෙස් සහිත සිත දැකිය යුතුය. සිත නිතරම භවයක් අල්ලා ගැනීමට තණ්හාව උපාදානය ඇති කරයි. ඒ නිසාම භවයක් ලැබේ. තමා ආශා කරන දේ ලැබේ. සිත වනාහි ලෝකයේ විද්‍යමාන වන ඊ타ම චපල මානාධික తත්වයකි. මේ සිත දඩබ්බරය හික්මවීමට අපහසුය. අපි කෙතරම් හොඳ දේවලට යොමු වීමට උත්සාහ කළත් මේ මොහොතින් මොහොත වෙනස් වන සිත හා එහි හටගන්නා මානය හැම ප්‍රයත්නයක්ම වලක්වයි. නැවත ඉපදීමට බලපාන්නේ මේ කෙලෙස් වලටපත් වූ අසංවර සිතයි. අවිද්‍යා තණ්හා දුරු කිරීමට අකමැති වන්නේ එසේ දුරු කළ පසු නැවත නූපදින බැවිනි. ජීවිතය පවත්වා ගැනීම යනු සංසාරය යැයි කියනු ලැබේ. ආචාර්ය මන්ගෙන් ඇසූ ඊළඟ ප්‍රශ්නය නම් ලිංගික ආශාවන් ඇතිවන්නේ මක් නිසාද යන්නයි. ඊට පිළිතුරු මෙසේ පවසා ඇත. රාග තණ්හාව ගැන පොතපතින් ඉගෙනීමක් නැත. රාග තණ්හා යනු තම සිතේ පවතින විලිලැජ්ජා නැති දඩබ්බර ස්වභාවයකි. මේ අශික්ෂිත ග්‍රාම්‍ය ගතිය ඇති සිත නිසා ස්ත්‍රී පුරුෂයන්ගේ වචනය හා ක්‍රියාවද එවැනි අශික්ෂිත බවට පෙරලේ. ස්ත්‍රී පුරුෂ තිරිසන් සත්ව ආදීන්ට මෙය ස්වභාවිකය. සමාජ, ಜಾති, වයස ආදී සීමා නැත. සිත කාමරාගයෙන් අසංවර වූ විට එය සීමා ඉක්මවා යයි. ගඟ පිටාරේ ගලන්නාක් මෙන් සීමා ඉක්මවා යයි. ගම් නියම් ගම් නගර නිම්න යට කරගෙන ගම් වතුර ගලා යන්නාක් මෙනි. රාගික සිතුවිලි මිනිසාගේ තිරිසනුන්ගේ සිතේ පදිංචි වීමට හේතුව ඊට අවශ්‍ය ප්‍රබල ආධාර උනන්දුව ආස්වාද පෝෂණය අවට පරිසරයෙන් ලැබෙන බැවිනි. එබැවින් නිරන්තරයෙන්ම ආස්වාද රතියට ගොදුරු වේ. මේ ස්වභාවය නිසා මුළු ලෝකයම දැඩි දුක්වලට භාජනය වේ. මින් මිදීමට කිසිවෙක් උනන්දු නොවේ. ගංගා පිටාරය ගලා යන ගම් වතුර නිසා මිනිසාට හානිවන්නේ කලාතුරකිනි. එහෙත් රාග තණ්හාව නිතරම පිටාර ගලමින් දුකටපත් වෙනවා දැක දැක මිනිසා තම සිත් සතන් සහ අනෙකුත් සියලු දේ විනාශ වීම ගැන නොසිතති. මෙය අවුරුද්ද පුරාම ගලන ගංගාවකි. ලෝකය මෙතරම් දුෂ්ට අවිනීත වීමට හේතුව මිනිසා විසින්ම පහල කරන මේ රාග තණ්හාව බව කිසිවෙක් නොදනිති. මේ රාග තණ්හාව නිසා මෙවැනි අපරාධ දිගටම සිදුවන බවත් ඊට හේතුව මේ රාග සිතුවිලි බවත් මිනිසා පිළිගන්නේ නැත. එය පිළිගන්නාතුරු මිනිසාගේ අසහනය දුක පහ නොවේ. උන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ මෙසේ ලිංගික ආස්වාද ලැබීමට හේතුව කුමක්ද යන්නයි. එහෙත් පිළිතුරු ලැබුණේ ඉන් සිදුවන භයානක తත්වයේ පිළිබඳවය. බොහෝ අය මේ පිළිබඳ අසන්නේ නැත. මේ රාග తত্ত্বය සිතේ ඇතිවන විට ස්ත්‍රී පුරුෂ තිරිසන්ගත සතුන් පවා එකිනෙකාගෙන් ආස්වාද ලබති. මේ රාග තණ්හාව තරම් අන්‍යෝන්‍ය ආස්වාදය මෙන්ම අන්‍යෝන්‍ය කෝපාවිෂ්ඨ වන වෙන දෙයක් නැත. රාග තණ්හාව වංචනික ස්වභාවය නිසා ස්ත්‍රී පුරුෂයෝ ආලයෙන් බැඳ තබති. බොහෝ විට තරහ වෛරයෙන් බැඳ තබති. එකිනෙකා ගහ බැන ගනිති, මරා ගනිති. රාග සිතුවිලි නිසා මෙසේ ආලය බඳිති, වෛරය බඳිති. රාග සිතුවිලි මිනිසා පොළඹවති. ආචාර්ය මන් මෙසේ ප්‍රකාශ කළහ. ඔබ අතර එකිනෙකා තරහ වී ගහ බැන ගන්නේ නැද්ද? විවාහ වීමට පෙර සිට ආදර බැඳීමෙන් සිටි නමුත් දැන් ස්වාමි භාර්යා වශයෙන් කතරම් අසහනයට පත්වන්නේද? අපි වැනි භික්ෂූන් වහන්සේලාට වඩා ඔබ මේ කරුණ දන්නවා ඇත. එහෙත් ඔබ අපෙන් අසති. එවිට එසේය අපි රණ්ඩු දබර කර සීමාවක් නැතිව දුක් විඳ දුක ඉවසන්නට බැරි නිසා තමයි රණ්ඩුව නවත්වන්නේ. නැවත රණ්ඩු නොකරන්නට තීරණය කරමින් නමුත් නැවතත් එවැනිම රණ්ඩු දබර ඇති කර ගනිති. ආචාර්ය මන් මෙසේ පැවසීය. මේ තමයි ලෝක ස්වභාවය. එක මොහොතක් ආදරය ඊළඟට තරහව වෛරය ඔබ මෙය වැරදි බව දැනගත්තත් ඉන් මිදීමක් නැත. ඇත්තෙන්ම මේ ගැටලුව විසඳන්නට ඔබ උත්සාහ ගන්නේද? එසේනම් මේ తত্ত্বය ටිකක් සහනදායි වෙනවා. එසේ නැත්නම් තුන් වේල නොවරදවා කෑම කන්නාක් මෙන් උදේ රණ්ඩු කරනවා, දවාලෙත් රණ්ඩුව, රාත්‍රියේත් රණ්ඩුව, මුළු දවසම රණ්ඩු කරනවා. බැරිම තැන දික්කසාද වෙනවා. තම ලාබාල දූ දරුවන්ට අපමණ දුක් සලසනවා. මේ නරක කර්මවල ප්‍රතිවිපාක අහිංසක දරුවනුත් විඳිනවා. එහි ලැජ්ජාව නිසා නෑ මිතුරන් අත්හරිනවා. දෙකොල්ලොම රණ්ඩු කිරීමේ ආදීනව දුටු විට වාද බෙහෙද හටගත් සැනින් එය නවත්වා ගත යුතුය. ඒ වේලෙහිම විශාල රණ්ඩුවකට තුඩු දෙන වාද විවාද දොස් පරොස් කතාබහ නැවතීමට පුරුදු විය යුතුය. දිගින් දිගට යාම වළක්වා ප්‍රශ්නය ඉවසීමෙන් සැනසීමෙන් කාලයාගේ ඇවෑමෙන් निराකරණය කළ යුතුය. කෝපය, පරුස වචන, නොරුස්නා ගති ඇති වූ වහාම එය භයානක උවදුරක් ලෙස දැක තමන් අතීතයේ සුහදව සිටි බවත් අනාගතයේ සුහදව සිටිය යුතු බවත් සලකන්න. මේ ෂණික උපන් කෝපය නිසා මුළු ජීවිතයට හානි කරගන්නේ ඇයි? පවුල් ප්‍රශ්න ගැටලු බොහෝ විට ඇතිවන්නේ තමාගේ තනි කැමැත්ත අනුව තීරණ ගැනීම නිසාය. මෙය හරිද වැරදිද යන්න ගැන නොසලකා හිතු මතයේ අනුන්ට දුක් පීඩා ගෙන දෙන තීරණ තමාගේ ආත්මාර්ථකාමීත්වය නිසා ගනිති. මමත්වය බලපුලුවන්කාරකම නිසා අනුන් පෙළෙති. මානය තදගතිය නිසා අවශේෂ පවුලේ සමාජිකයෝ දුකටපත් වෙති. මුළු ලෝකයම තම අත් අඩංගුවට පත් කිරීමට ලෝක නායකයෝ මාන බලති. මහා සාගරය අතින් තල්ලු කර නවත්වන්නට ගන්නා වෑයමක් මෙන් මෙය නිෂ්ඵලය. එවැනි බලකාමී අදහස් තුරන් කළ යුතුය. එවැනි අදහස් ඇති පුද්ගලයා තමාම වෙනසේ. පවුලේ සමාජිකයින් අතර කිට්ටු සම්බන්ධතා ඇති බැවින් සාධාරණය සමගිය එකඟත්වය ඇති යුතුය. පවුලේ ස්වාමි භාර්යා දූදරු සේවක පිරිස මෙසේ අන්‍යෝන්‍ය ආදරය ගෞරවය තහවුරු නොකළහොත් එහි දුර්විපාක Taman කෙරේ පැමිණේ. ගිහි අනුගාමිකයන් හා භික්ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවකට උන්වහන්සේ දේශනා පවත්වන විට වෙනත් කාල සීමා ඇත. ගිහි අයට හතර පහ දක්වාද භික්ෂූන්ට හතේ සිට රාත්‍රී කාලයේද දේශනා කරති. භික්ෂූන් වහන්සේලාට සහ සාමණේරයන්ට හා යම් භාවනා දියුණුවක් ඇති අයට උන්වහන්සේ විශේෂ සැලකිලි කළහ. පුද්ගලිකව උපදෙස් දුනි. එකිනෙකාගේ චරිත බෙහෙවින් වෙනස් බැවින් භාවනා අත්දැකීම් වෙනස් වේ. සමහරු තම සිත පිළිබඳ අසති. සමහරු දෙවිවරු ආදී නොඑක් සංඥා පිළිබඳ අසත්. චිත්ත රූප නිමිති භවනා යෝගීන් දකිති. මිනිසුන් සතුන් තම ඉදිරියේ මෙරී සිටිනවා ආදී නොඑක් දර්ශන ගැන කතා කරති. තම ශරීරයේ පවා මෙරී කුණු වී විනාශ වීම දකිති. මේ නිමිති ස්වභාවිකද නැතහොත් එහි විශේෂ අර්ථ ඇද්දැයි මුලදී හඳුනාගත නොහැකිය. මේවා ගැන මුලාවට පත්වීමට හැකිවේ. එබැවින් භාවනා කර්මස්ථාන ආචාර්යවරයාගේ උපදෙස් අවශ්‍ය වේ. මේ අත්දැකීම් විස්තර කිරීම හා එහි අර්ථ නිරූපණය කරමින් උපදෙස් දීම ඊ타ම සිත් ප්‍රබෝධ කරවන දෙයකි. භික්ෂුන් වහන්සේලා මෙම කාලය බොහෝ අගනා බව දනිති. ශ්‍රද්ධාව, බුද්ධිය, වීරිය වැඩිවීමට අවශ්‍ය උපදෙස් ලබන බැවිනි. හදවත සමාධියෙන් නාභිගත වේ. මේ අත්දැකීම් අසා සිටින අනිකුත් අයට මෙය විශාල උද්‍යෝගයකි. අත්දැකීම් ඇති අය සතුටටපත් වේ. සිත මෙසේ සමාධිගත වූ විට සමහරු දේව ලෝකවලට යති. එළිවෙනතුරු දේව ලෝකවල දිව්‍ය මාලිගා දකිමින් සංචාරය කරති. බොහෝ වේලා ගත වූ පසු එම සිත තම ශරීරගත වේ. එවිට සාමාන්‍ය සිතක් වේ. සමහරු අපාය ලෝකවල සංචාරය කරත් කර්ම විපාක ගැන බෙහෙවින් සංවේගයටපත් වේ. සමහරු දේව ලෝකවල හා අපායවල සැරිසරමින් කර්ම විපාක සිද්ධිය නිරීක්ෂණය කරති. සමහරු ධාන සමාපatti වලට පැමිණේ. සමහරු නාම රූප වෙන්කර විදර්ශනා කරති. ශරීරයේ කොටස් විශ්ලේෂණය කර සතර මහා භූතයන්ට වෙන් කරති. සමහරුන්ට සමාධිය නොලැබී පොඩි දරුවන් වැටි වැටි ඇවිදින්නාක් මෙන් දුක් වී අඬති. සමහරු කිසිම භාවනා දියුණුවක් නොකරති. හොඳ දේ නොදන්නා හැන්දමිනි බොහෝ දෙනා වෙහෙසෙන මෙම පරිසරයේ මෙවැනි දේ සිදුවීම ස්වභාවිකය. සති පඤ්ඤා දියුණු කරන අය එම දේශනා අනුව දියුණු වෙති. මේ පොත ලියන මමද මෙම පුහුණුවේදී දක්ෂ නොවූ බව පිළිගනිමි. එය ඇත්තෙන්ම අප කාටත් දුෂ්කර කාර්යයක් විය. ආචාර්ය මන් දෙවැනි වතාවටත් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ අවුරුදු ගණනාවක් වැඩවිසූහ. එකම තැනක වස්තුන් මාසයක් වැඩවෙසිතී. ඉන්පසු අන් තැනකට යාම සිරිතයි. නිදහසේ කඳුමුදුන් ඝන වනාන්තරවල කුරුල්ලෙකු මෙන් සංචාරය කරති. සත්ත භරෝව ඩේති. තම පිහාටු බර පමණක් ඔසවාගෙන යන කුරුල්ලෙක් මෙනි. කුරුල්ලා කැමති තැනක ලගී කැමති තැනක පියාසර කරයි. උන්වහන්සේද ගසක් ජලාශයක් වගුරු බිමක් ආදී තැන රිසිසේ ජීවත් වී පසුව හැර යති. එම ගස් ජලාශ ගැන කිසිම තැකීමක් නැත. මෙසේ ධර්මයේ හැසිරෙන භික්ෂුවට මුළු වනාන්තරයම තම නිවසකි. හුදකලා ජීවිතයේ anu සාමාන්‍ය සමාජ ජීවිතයක් ගත කරන අයට අසීරු දෙයකි. තම ගෙවල් දොරවල් නෑ හිතමිතුරන් අත්හැරීම මුලින් දුෂ්කරවද ධර්මය තම හදවත ශක්තිමත්ව ග්‍රහණය කළ විට මෙය හාත්පසින් වෙනස් වේ. ඔව්හු ඝන වනාන්තර ප්‍රිය කරති. සමාජය කම්සපා ප්‍රිය කරත් ඔහු හැම මොහොතකම හුදකලාව තමා යන එන ඉරියව්වේ සිත බැඳ තබයි. කිසිම දෙයකින් සිත වික්ෂිප්ත නොවේ. ධර්මය සිතේ තැන්පත් වූ විට ලද දෙයින් සතුටු වේ, තෘප්තියටපත් වේ. තම හදවත ධර්මයෙන් ප්‍රීතියටපත් වූ විට පුදුම තෘප්තියක් දැනේ. සිතේ කෙලෙස් පහවී මැලිකම බියසැක ආදී කිසිම අවුලක් නැත. සිත තැන්පත්ය, නිශ්චලය, සාමය සතුට රජ කෙරේ. මෙය නම් අකාලික ගුණයයි. එය කාලය, අවකාශය ඉක්මවා යයි. සම්මුති සත්‍ය ඉක්මවා යයි. මුලාව සම්පූර්ණයෙන්ම පහවේ. ආචාර්යමන් සුගත හෙවත් හොඳ ගමනක් යන්නේකි. Tamanගේ හැම කාර්යයක්ම සතුටකි. සතර ඉරියව්වෙහිම සැනසීම යන එන හිඳින නිදන හැම මොහොතකම සැනසීමකි. තම ශ්‍රාවකයන් මෙම මාර්ගයට යොමු කළ නමුත් මෙවැනි උසස් තත්වයකට පත්වීමට නොහැකිය. එහෙත් බොහෝ අය විශාල වශයෙන් ධර්මයේ හැසිරෙන බව නිසැකය. ආචාර්ය මන් පිණ්ඩපාතය පිණිස යන විට භික්ෂූන් වහන්සේලා සමග බලු කපුටු ආදී තිරිසන් සතුන් ද යති. එය භාවනා අරමුණකි. භික්ෂූන් වහන්සේලාට ධර්ම කරුණු ඒ මගින් පහදා දෙති. කර්ම විපාක ගැන පාඩමකි. සතුන්ට පවා තම කර්ම විපාක පටිසන්දෙයි. යම් කිසි සතෙක් යොමු කර ඒ පිළිබඳ විග්‍රහ කෙරෙති. තිරිසනුන් පහත් කොට සැලකිය යුතු නැත. ඔව්හු තම අකුසල විපාක ගෙවති. මිනිසාද තම අකුසල විපාක ගෙවති. මිනිස්ය තිරිසන් ආදී සැවොම කුසල් අකුසල් විපාක ගෙවති. ඒ අයට විටින් විට සැප වේදනා දුක් වේදනා විඳීමට සිදුවේ. කුකුල් බලු හරක් සතුන් තම විපාක ගෙවන ආකාරය කියා දෙති. ඔවුන්ගේ දුක ගැන කරුණාව උපදවති. ඒ සමගම කර්ම විපාකවල විවිධ ස්වභාවය පෙන්වති. මේ ආත්මයේ අපි මිනිස්යන් වද අනන්ත ආත්මවල තිරිසනුන් ලෙස ජීවත් වුනෙමු. මේ කර්ම න්‍යාය ඊට ගුප්ත වේ. එය සෑම සත්වයාගෙන්ම විද්‍යමාන උවද තේරුම් ගැනීම උගහටය. මෙය තේරුම්ගත නොහැකිනම් අපට නිවනක් නැත. මේ ආදී වශයෙන් මගතොටේදී මුණ ගැහෙන මිනිසුන් තිරිසනුන් ගැන කර්ම විපාක සති පඤ්ඤාවෙන් ගවේෂණය කරයි. එය අසා සිටි සමහර භික්ෂූන්ට තීක්ෂණ ප්‍රඥාව පහළ වෙයි. සමහර භික්ෂූන්ට එහි වැදගත්කම නොවැටහේ. ඒ සතුන් පසු කර ගමන් කළ බැවින් එම කාරණය අවබෝධ නොවේ. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ වාසය කරන විට ආචාර්යමන් මධ්‍යම රාත්‍රියේ භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කරන විට බුහුමාටු ආකාශ දෙවිවරු ඈතින් සිට ධර්මය ශ්‍රවණය කරති. ඒ අය පැමිණ ඇති බව දැනුණු විට උන්වහන්සේ දේශනාව විගසනවත්වා සමාධිගත වේ. එවිට පුද්ගලිකව දෙවියන් සමග කතා කරයි. භික්ෂූන් වහන්සේලාට ඇති අසීමිත ගෞරවය නිසා දෙවිවරු සමීප නොවෙත්. දෙවිවරු භික්ෂූන් වහන්සේලාගේ කුටි ප්‍රදේශය පසුකර ගමන් නොකරත් මේ දෙවිවරු විශාල සංඛ්‍යාවක් උන්වහන්සේ දැකීමට අවුත් ප්‍රථමයෙන් තුන් වටක් ප්‍රදක්ෂිනා කර ඊටාම ගෞරවයෙන් පිළිවෙලට සංසුන්ව වාඩි වෙති. එම දේව සමූහයේ නායකයෙක් සිටී. ඔහු ඉදිරියට આવුත් Taman අයත් වන්නේ අසවල් දේව කොට්ටාසයටය. ඔවුන් අසවල් ධර්මය ගැන විමසිතී ආදී වශයෙන් නිවේදනය කරයි. ආචාර්ය මන් එවිට ඔවුන්ගේ ආරාධනාව පිළිගෙන සතුට ප්‍රකාශය කර තම සමාධිසිත එම ධර්මය ගැන යොමු කරයි. ඉන්පසු ඒ පිළිබඳ දේශනා කරති. අවසානයේදී තුන්වරක් සාදුනාද පවත්වති. මෙම නාදය විශ්වයේ ඊතා ඉහළ දෝංකාර දෙයි. දිවකන ඇති සියලු දෙනාට මෙම නාදය ඇසේ. එහෙත් මිනිසාගේ කන්වලට නොඇසේ. හොද්දේ රස නොදන්නා හැන්දමෙනි. අන්තිමේදී නැවතත් මේ දෙව් කැල තුන් වටක් දකුණින් ප්‍රදක්ෂිනා කර පුළුන් රොදක් මේ නහසේ නොපෙනී යති. මේ අයගේ අති ප්‍රසන්න හැසිරීම ආචාර්ය මන්හා භික්ෂූන්ටවත් අනුකරණය කළ නොහැකිය. එය එතරම් රමණීය සංසුන් විලාසයකි. මිනිසයාගේ ගොරෝසු හැඩිදෙඩි ගතිය දෙවිවරුන්ගේ සියුම් ශාරීරික ක්‍රියා සමග සංසන්දනය කළ නොහැකිය. දෙවියන්ගේ මන පිනවන සුන්දර අලංකාරයක් ඇත. ඔවුන්ගේ ශාරීරික චලන ඊටාම ලක්ෂණය මිනිසුන් මෙන් ආචාර්යවරයා හමුවීමට අවුත් කලබල නොකරති. නිශ්ශබ්ද වෙති. හැසිරීම ඊතා ගෞරවාන්විතය. මිනිස්සු ශබ්ද නගා කතා කරති. දෙවිවරු ධර්මය අසන්නේ ඊතා තැන්පත් සමාධිගත සිතකින් මෙනි. සංසුන් නිශ්චල ඉරියව් පවත්වා ගනිමින් සාවධානව අසා සිටිති. ආචාර්ය මන් දෙවියන් වඩින වේලාව දනිති. මධ්‍යම රාත්‍රියේ පැමිණෙන බව සවස් යාමේ දනිති. එවිට භික්ෂුන් වහන්සේලාගේ දේශන නවතා දමයි. වේලාව පැමිණි විට සක්මන් භාවනාව නවතා සමාධියටපත් වෙති. ඉන්පසු ඉන් නැගිට උපචාර සමාධියටපත් වෙති. සිතේ වේගය මුදවා හැර දෙවියන් පැමිණ ඇද්දැයි බලති. පැමිණ නැත්නම් නැවත සිත සමාධිගත කරයි. දෙවියන්ගේ පැමිණීම රාත්‍රී 2 3 4ට නම් කලින්ම කෙටි නිින්දක් සැතපී ඉන්පසු සිත සමාධිගත කරයි. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ඊතරම් දිව්‍ය සේනාවල් පැමිණියේ නැත. සමහර විට අවුත් ධර්ම දේශනාවලට සවන් දෙති. දෙවියන්ගේ පැමිණීම ආචාර්ය මන්ට විශේෂ අවස්ථාවක් විය. දෙවියන්ට දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරති. වේලාව නොවරදවා බලා සිටිති. තම දුන් පොරොන්දු කාලය වෙනස් කිරීම පිළිබඳ දෙවියන්ගේ අප්‍රසාදය ඇත. දෙවියන් සමග කතා කරන්නේ අපේ සම්මුති කතාව මෙන් නොව එය සිදුවන්නේ සමාධි සිතින් සිතින් සිත හඳුනා ගැනීමකි. මේ කතාව ඊතා හොඳින් ඒ අයට තේරී යයි. මේ සිතේ ඇතිවන කතා ස්වરૂපය ඊතා නිවරදිය, සරලය, වහා වැටහෙන්නේය. නැවත නැවත අවධාරණය කළ යුතු නැත. මෙවැනි විදිහට සිතින් කතා කිරීමට නොහැකි බැවින් මිනිසා තම සිතේ අධ්‍යාසය වචන වලින් පිට කරති. එවිට බොහෝසේ වැරදි සිදුවේ. සිතේ පවතින නියම සත්‍ය ස්වરૂපය වචනෙන් කිය නොහැකිය. මිනිසාට තම සිතැඟි සමාධි සිතින් ප්‍රකාශ කළ නොහැකි බැවින් මහා গুপ্ত රහසක් වී ඇත. ආචාර්ය මන්හට මෙය ඊටා පහසු දෙයකි. උන්වහන්සේට වහා වැටහෙන නුවණ ඇත. අපට එසේ නොමැති බැවින් ආචාර්යවරු හම වී සාකච්ඡා කිරීමට සිදුවේ. අනුන්ගෙන් අසා දැනගන්නා දේ අමතක වේ. නියම විදියට තේරුම් ගත නොහැකිය. අපගේ පුරුදු එසේ නොව අපට ඇබ්බැහි වී ඇත. එබැවින් ඒවා අමතක නොවේ. අත්හැරගත නොහේ. සති සමාධි ප්‍රඥා නොමැති බැවින් අපේ බොහෝ කාර්යයන් නිසියාකාරව සිදු නොවේ. නිතර අතපසු වීම වැරදීම් ඇත. එහෙත් ආචාර්ය මන්ගේ සියලු කටයුතු නිසියාකාර කිසිම අඩුවක් නැතිව සිදුවේ. සිතේ සමාධි ගුණය නිසා නිශ්චලය. නිතර සතුට සාමය රජ කරයි. යන එන හැම තැනම අනුන්ගේ ආදර ගෞරවයට පත්වේ. උන්වහන්සේ පැමිණි බව ඇසූ සැනකින් බොහෝ ජනයා රැස් වී සියලු කටයුතු සම්පාදනය කරත් බන්තුම් ගමට පැමිණි විට ඌ සිද්ධිය කදිම නිදර්ශනයකි. එම ගමට පැමිණීමට ප්‍රථම මුළු ගමටම වසූරිය රෝගය වැළඳී තිබුණි. ගමේ මිනිසු දේව පූජා හා නොයෙක් අමනුෂ්‍යයන්ට පූජා කළහ. ආචාර්ය මන්ගේ පැමිණීමෙන් පසු බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනට පුද පූජා පැවැත්වූහ. ගාථා සජ්ජායනා පිරිත් පින්කම් උදේහවස පැවැත්වූහ. තම සිතේ පවතින කෙලෙස් යටපත් කරමින් ශක්තිය උපදවූහ. ටික දිනකින් විශාල පරිවර්තනයක් සිදුවිය. මිනිසුන් රෝගාතුරව දිනපතා මැරුණ නමුත් උන්වහන්සේගේ පැමිණීමෙන් පසු කිසිවෙක් නොමලහ. වසංගත රෝගයෙන් පෙළුණ අය සුවපත් වූහ. රෝගය පැතිරීම නතර විය. ගමේ මිනිසුන්ට එය අදහා ගැනීමට නොහැකිය. එය පුදුම ආශ්චර්යකි. මේ නිසා සියලු දෙනාම උන්වහන්සේට ශ්‍රද්ධාවෙන් ගෞරව කළහ. අද වනතුරු මෙම ගමේ මිනිසුන්ගෙන් පැවත එන පරම්පරාව උන්වහන්සේට වැඳුම් පිඳුම් කරති. ගමේ පන්සලේ නායක හිමි ප්‍රදාන සියලු දෙනාම ආචාර්යමන් අදහති. දෑත් මුදුනේ තබා නමස්කාර කරති. මෙවැනි ආශ්චර්යමත් සිදුවීම් බොහෝය. උන්වහන්සේ දිනකට තුන්වරක් ගමේ මිනිසුන්ට මෙත් වඩා ආශිර්වාද කරති. උදේ පිබිදුන විගස දවල් සහ නින්දට යන විට මෙය කරති. සමහර අයට නිතර දෙවේලේ මෙත්සිත පතුරවති. උන්වහන්සේ තම සිත මෛත්‍රී සමාධියට පත් කර මුළු ලෝකයට එය ගලා යන මෙන් පතුරවති. ආලෝකයක් ඉන් නැගී යයි. එය අනන්තය, සීමාවක් නැත. හීරු 1000කට වඩා දීප්තිමත්ය. හදවතේ පිරිසිදු භාවයට වඩා දීප්තියක් මුළු ලෝකයේ කිසිවක් නැත. මෙවැනි මෛත්‍රී ගුණෙහි ආනුභාවයක් ඇත. මේ අති පිරිසිදු චිත්ත ශක්තිය Taman ආරක්ෂා කරයි. අනුන්ට ආශිර්වාද දෙයි. මිනිසාගේ වන්දනීය පූජනීය ආදර ගෞරවයට පත්වේ. සත්තු පවා සතුටින් බියසැක නැතිව ජීවත් වෙති. උන්වහන්සේගේ මෛත්‍රී සිත නොවෙනස්ව සියලු සත්‍යයන් කෙරේ වැසි වර්ෂාවක් මෙන් පතිත විය. දුෂ්කරතා සහ අසරණ වීම. උබෝන් රජතාහි ප්‍රදේශයේ සිට උන්වහන්සේ සකෝන් නකෝන් ප්‍රදේශයට ගමන් කළහ. උන්වහන්සේලා සමග විශාල පැවිදි ශිෂ්‍ය සංඛ්‍යාවක් ගමන් කළහ. ගමේ මිනිසු උන්වහන්සේලාගේ පැමිණීම මහා උද්‍යෝගයකින් පිළිගත්හ. සියලු දෙනාම පවින් වැළකී කුසල් කිරීමට පටන් ගත්හ. නොයෙක් අමනුෂ්‍ය පුද පූජා අත්හැර බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය ඇදවුව. මේ ප්‍රදේශය ඝන වනාන්තරයකි. රූක්ෂ ගස්වැල් වලින් ගහණය වන සතුන්ගේ නිජ භූමියකි. රාත්‍රී කාලයේ ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ශබ්ද දෝංකාරය දෙයි. ඒ ශබ්දවලට හුරු වූ විට ඔවුන් සමග මිත්‍රත්වයක් ඇති කෙරේ. භාවනා කිරීමට මෙම සතුන්ගේ ස්වභාවික ශබ්ද පරිරෝධයක් නොවේ. එම ශබ්ද යම් කිසි අදහසක් නැති බැවිනි. එහෙත් මනුෂ්‍ය ශබ්දවල අදහස තේරුම් යන බැවින් පරිරෝධයකි. සිනහසීම, කතා කිරීම, සින්දු කෑ ගැසීම ආදිය භාවනාවට බාධා කෙරේ. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට ස්ත්‍රීන්ගේ ශබ්ද පරිරෝධයකි. සමාධිය බලවත් නොවේ නම් භාවනාව කඩවේ. මෙය ස්ත්‍රීන්ට කරන විවේචනයක් නොවේ. ඒ නිසා භාවනාව අසාර්ථක වන බවත් සති පඤ්ඤා දුර්වල වන බවත් මෙයින් අවධාරණය කෙරේ. වනාන්තරවල වාසය කිරීමට එක් හේතුවක් මෙය වේ. ආචාර්ය මන් පිරිනිවන් පානතුරු මෙවැනි ඝන වනාන්තරවල වාසය කිරීමට ප්‍රිය කළහ. උන්වහන්සේගේ අති දක්ෂ ධර්මාවබෝධය ඒ නිසා සැලසුණි. ඒ අප සමග උන්වහන්සේ බෙදාගෙන භුක්ති විඳಿತಿ. ආචාර්ය මන් දිනක් මෙසේ පැවසීය. උන්වහන්සේගේ භාවනා ප්‍රතිපත්තිය ශාරීරික මානසික දුක් පීඩා දෙන අසාධ්‍ය රෝගයක් වැනිය. නිදැල්ලේ සතුටින් සිටීමට දවසක්වත් නොවිය. උඩ බිම බලමින් සතුටු සාමීචයෙන් කතා බහ කිරීමක් නැත. එක මොහොතක්වත් නිකරුණේ සිටින විට කෙලෙස් තම සිත ඩැහැගනි. කෙලෙස් වලින් සිත බැඳුණු විට ඉන් මිදීම ඊටාම දුෂ්කරය. එබැවින් කෙලෙස් වලින් නිරන්තරයෙන් ආරක්ෂා වීමට සිදුවිය. කෙලස් දුටු විගස ඒවා එම මොහොතේදීම මර්ධනය කරයි. ඉන්පසු තම ශිෂ්‍යයන්ට උපදෙස් දෙයි. බොහෝ ගිහි පැවිදි අය සමහර විට මෙහෙණින් වහන්සේලා දුර්ග මාර්ග ගෙවා උන්වහන්සේ හමුවීමට පැමිණිහ. ඔවුන්ට නැවතී සිටීමට තැනක් නැත. කොටි ආදී වල් සතුන්ගෙන්ද ආරක්ෂා කළ යුතුය. එක්වර එක උන්වහන්සේ බන් නම් ගමේ ගල් ගුහාවක වාසය කළේය. විශාල කොටි එහි වාසය කළහ. රාත්‍රී කාලයේ ආගන්තුකයන්ට විසීම අනතුරුදායක විය. එබැවින් ගමේ මිනිස්සු උස උණ බම්බු වලින් මැස්සක් සෑදූහ. එය කොටින්ට පනින්නට බැරි තරම් උසය. රෑ බෝ වූ විට එම මැස්සෙන් බිමට බහින්නට තහනම් කළහ. එබැවින් Tamanට අවශ්‍ය ආහාර ගැනීම වැසිකිලි කෘත්‍ය එම මැස්ස උඩ කළ යුතුය. ඊට අවශ්‍ය භාජන එහි තබා ගනිති. මිනිසුන්ගේ පැමිණීම එබැවින් අවහිරයකි. මේ කොටි මිනිසුන්ට බිය නැත. විශේෂයෙන් ස්ත්‍රීන්ට බිය නැත. එක් දිනක් විශාල කොටියෙක් මීහරක් ගාලක් පසුකර කුරුමානම් අල්ලමින් යනු උන්වහන්සේ දුටහ. මීහරක් වේගයෙන් ගමට දුවති. ආචාර්ය මන් නිදැල්ලේ සක්මන් කරමින් සිටිහ. කොටියා උන්වහන්සේ ගැන කිසි තැකීමක් නොකර මීහරක් පසුපස යයි. උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට පුරුදු වී යුතුය. මරණය වුවද බලාපොරොත්තු වෙති. හතර වටේ වනාන්තරයෙන් කොයි මොහොතක අන්තරායක් වේදැයි නොදනිති. එමෙන්ම මානය, මමය, මාගේ යන උඩඟුකම් නැත. සියලු දෙනාම සහයෝගයෙන් ආරක්ෂා වෙති. එකිනෙකා එකම කෙනෙකුගේ ශාරීරික අවයවයන් ලෙස ප්‍රවේශම් කරති. හදවත ඊර්ෂ්‍යා ආදී දුර්ගුණයන්ගෙන් තොර වී යයි. පුදුම සැනසීමකින් සිත ඉක්මනින් සමාධිගත වෙයි. ආහාර ආදිය නැති පහසුකම් නැති බිය ඉපදවන පරිසරයක ජීවත් වන විට නිතරම සති පඤ්ඤාවෙන් වෙසෙති. සිත පීඩා විඳිමින් එකඟ වේ. බන්ධනාගාරගත වූෙක් කැමැත්තෙන්ම තමයි ඉර නමට යටත් වෙන්නාක් මෙනි. අවට පරිසරය බියජනකය, මරණය ආසන්නය. බාහිර ලෝකයෙන් සැනසීමක් නැත. එකම සරණ තම සතිපඤ්ඤා පමණි. එපමණක් නොව ආචාර්යවරයා තම ඇද වංකසිත ඍජු කෙරේ. මෙසේ හැම අතින්ම හිත හික්මවයි. මේ නිසා නොසිතූ අන්දමින් සිත සමාධි පූර්ණේ කරයි. රාත්‍රී කාලයේ අති භයංකර බැවින් භික්ෂූන් සක්මන් කරමින් බිය නැති කිරීමට උත්සාහ කරති. කවුරු දිනක්ද? කවුරු පරදිද්ද? බය පරාජය වූ විට සිත ජයගනි. සිත පරාජය වූ විට අතිශය බියටපත් වෙති. ශරීරය තදින් උණුසුම්ය. සීතලය දාඩිය වැගිරේ. මල මුත්‍රා පහවේ. හුස්ම හිරවි මරණයට ආසන්න වේ. මේ අතර කොටියාගේ ගෙරවීම දෝංකාර වේ. එය ඈත ශබ්දයක් වුවත් දැන් දැන් කොටියා මා ඩැහැගනිති බියෙන් මුසපත් වේ. සක්මනේ තනිව මුළු ගතම වෙවුලා යයි. කොටියා අහිංසකව ගොදුරු සොයති නොසිතේ. ඌ කෙලින්ම සක්මන් මළුවට එති ගෙහි ගෙහි බහින් ත්‍රස්ත වූ මේ භික්ෂුව ඩැහැ ගැනීමට කොටියා එයි. කොටියා එති යන්න එකම සිතුවිල්ලයි. බිය දැන් දරාගත නොහැකිය. හදවතේ ධර්ම සංඥාම පහවේ. සැබවින්ම කොටියා පැමිණුණහොත් මේ අවාසනාවන්ත පුද්ගලයා ඔහුට ගොදුරු විය හැකිය. සිත මෙසේ බයට ගැතිවීම නුසුදුසුය. එය බොහෝ පිරිහීමකට තුඩු දෙන බැවිනි. මෙහිදී කල යුත්තේ යම් ධර්මයකට නැඹුරු වී සිත තදින් ඒ ධර්මය අල්ලා ගැනීමයි. මරණානුස්සතිය හෝ යම් ධර්ම කරුණක් මෙනෙහි කළ යුතුය. සිත බාහිර අරමුණු වල එල්බී මනක්කල්පිත සිතුවිලි වලින් පුරවා ගත යුතු නැත. ඒ වායින් තමා මුලාවට පත් යුතු නැත. මැරුණත් නැතත් තම අරමුණ වූ භවනා මානසිකාරයෙන් බැහැර විය යුතු නොවේ. සිතේ ධර්මයේ තදින් ග්‍රහණය කළ විට තම සමබරතාවය රැකේ. මෙහි අති විශ්මිත දෙය නම් මේ අති භයංකාර වූ ධර්මතාවය නිසා කිය නොහැකි අන්දමින් ශක්තිමත් වීමයි. එය පුදුම නිර්භය වීමකි. ධර්මයේ සිත පිහිටුවා ප්‍රතිපatti රැකීම යනු සිත කය නිසි අන්දමින් හැසිරවීමයි. මේ ලෝකයේ සියලු දේ අත්හැර තම භවනා අරමුණු පමණක් සිතේ පිහිටුවීමයි. කුමක් හෝ වේවා, එය ස්වභාව ධර්මයේ ලක්ෂණයයි. එය ඉක්මවාලිය නොහැකිය. සත්‍ය ගවේෂණය කිරීම යනු ස්වභාව ධර්මතාවය ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. ආචාර්ය මන් තම ශිෂ්‍යයන්ට අවවාද දුන්නේ නොබියව මරණයට මුහුණ දීමටය. උන්වහන්සේ එබැවින් මහා භයානක කැලෙහි තනිව වාසය කරන්නට උනන්දු කළහ. තම සිතේ ශක්තිය භාවනා බලය ධර්මයේ සත්‍යතාවය එවිට තමාට අත්දැකීමෙන් වැටහේ. අප සිතේ ධර්මය හැසිරවීමට කොටි සමර්ථ වෙති. බුදුගුණ මෙනෙහි කරමින් බුදුදහම සිතේ ධර්මින් සිටින විට බියසක පහවේ. මේ ශ්‍රද්ධාව නැති විට කොටියාට බය ඇතිවේ. කැලෑවේ වාසය කිරීමේ ඇති වාසිය නම් බිය උපදවා සිතේ ධර්මය පදිංචි කරවීමයි. කැලෑව වැනි ස්ථාන සමාධි ප්‍රඥා වැඩිවීමට ඉවහල් වේ. තම සිත එවැනි උද්‍යෝගයකින් කුල්මත් නො විට තීන මිද්ද ආදී මැලිකමට ගොදුරු වෙති. එවිට කිසිවක් කල නොහැකි තත්වයට වැටි කෙලෙස්වලට යටවේ. කොටියාට ඇති බය නිසා ලෙහෙසි පහසුවෙන් මැලිකමින් දවස ගත කළ නොහැකිය. එම සැඟවී ඇති කෙලෙස් යටපත් කිරීමට කොටියාට බය හොඳ දෙයකි. මේ යටහිතේ ඇති කෙලෙස් ජයග්‍රහණය කළ විට පුදුම ආස්වාදයක් ඇති කෙරේ. ආචාර්ය මන් භාවනා පිණිස එවැනි බියජනක ස්ථානවලට යාමට උනන්දු කරයි. සෑම සැප පහසුවම ඇති විට එවැනි පුදුම සහගත ප්‍රතිඵල නොලැබේ. සැප වින්දනයට වැඩි ධර්ම මාර්ගයෙන් බැහැරවීමට ඉඩ ඇත. මෙය ඊට අවාසනාවන්ත තත්වයකි. උන්වහන්සේගේ අවවාදය ඌයේ එවැනි සුදුසු පරිසරයක මිස මෙම ධර්මතාවය පිහිටන්නේ නැති බවයි. පරිසරය බියජනක බැවින් නිරන්තරයෙන් සතිය පවත්වයි. තම අරමුණ නිතරම තම සිත කය පමණි. ධර්මය රැඳී ඇත්තේ මේ සිත කය ප්‍රධාන කරගෙනය. අවසාන වශයෙන් අපි මරණයට බිය යුතු නැත. මක් නිසාද තම කර්ම විපාක අනුව මැරෙන වේලාවට අපි මැරෙන බවත් බිය වූ නිසා නොමැරෙන බවත් අපි අවධාරණය කළ යුතු බැවින් තමා කුමක් සිතුවත් අන්තිමේදී කර්මය අනුව මරණයටපත් වේ. මහා භයානක පරිසරය නිසා ආචාර්යමන් මෙවන් භවනා දියුණුවක් ලබාගත් බව කියයි. මෙසේ තම ශ්‍රාවකයින්ට තම සිත තුළ ඇති ශක්තිය මතු කර ගැනීමට උන්වහන්සේ උපදෙස් දුන්හ. බියපත් වූ විට ඉබේම සිල් රැකේ. සිල් රැකීම යනු බොහෝ දෙනා කියන ප්‍රලාපයක් මිස මෙවැනි පරිසරයක් නැතිව කළ හැකි දෙයක් නොවේ. මෙවැනි පරිසරයකදී ඊතා කෙටි කාලයකින් සීලය සමාධිය පූර්ණ කරගත හැකි වේ. සීලේ යනු සසර පුරුද්දක් නොවේ. එය ආයාසයෙන් රැකගත යුතු ගුණයකි. සති පඤ්ඤා තුලින් සිල් රැකිය යුතුය. යම් කෙනෙක් ධර්මය පිළිබඳ ශ්‍රද්ධාව උපදවා ජීවිත පරිත්‍යාගයෙන් හෝ ධර්මයේ රකින්න බවට අදිෂ්ඨාන කළ විට මොනම දෙයකින්වත් කලබල නොවේ. මරණයට මුහුණ දීමට හෝ කම් නැත. ඒ තමන් භාවනා අරමුණක සිත තැන්පත් කරගෙන මරණයට මුහුණ දිය හැකි බැවිනි. ජීවිත හානිවන තරම් භයක් උපන්නත් සති සමාධියෙන් සිත තැන්පත් වේ. වල් මානයන් ඉදිරියේ උවද තමා ජීවිත පූජාවෙන් ධර්මයේ හැසිරෙන විට එම බාහිර කරදර තමා ළඟට නොපැමිණේ. එය ධර්මයේ අద్භූත ආශ්චර්යකි. මිනිසුන් වශයෙන් අපගේ සිත් තුළ ධර්මය පවතින නමුත් සතුන් තුළ එවැනි ධර්මයක් නැති බැවින් සත්තු අවනත වෙති. අපේ ධර්මය සතුන් කෙරේ බලපායි. ඔවුන් බිය නොවි අප ඇසුරු කරත් එවිට කිසි හානියක් නැත. මෙම গুপ্ত අභිරහස ධර්මයේ හැසිරෙන්නාගේ සිත තුළ ඇත. අන් අයට එය නොපෙනේ. භාවනාව දියුණු එවැනි සමාධිගත සිතකට එය දැකිය හැකිය. තමා ධර්මය ලොව පුරා දේශනා කළත් තම සිතේ ධර්මයේ ක්‍රියාත්මක නොවේ නම් එම ශක්තිය නැත. සිත හා ධර්මය එකම ශක්තියක් බවට පත් වූ විට ධර්මය යනු සිතය, සිත යනු ධර්මය වේ. එනම් සිතේ වංචනික ධර්ම නැත. කෙලෙස් දුරු වී සිත පාරිශුද්ධ වේ. සාමාන්‍යයෙන් සිත කෙලෙස් වලින් ගහණය. එබැවින් සිතේ මේ ස්වභාවය වටහාගත නොහැක. එවැනි සිත යනු කෙලෙස්ය. කෙලෙස් යනු සිතය. මේ ආකාරයෙන් බොහෝ කල් ගතවන විට ධර්මයෙන් හෝ සිතෙන් කිසිම සැනසීමක් නොලැබේ. නැවත නැවත ඉපදෙමින් සිය වාරයක් ගත වුවත් කිලිටි ඇඳුම් ඉවතලා නැවතත් කිලිටි ඇඳුම් ඇඳීමක් වැනි දෙයක් සිදුවේ. අපි සදා කල්ම කිලිටි ලෙසට සිටිමු. යමෙක් කිලිටි ඇඳුම් ඉවත් කර පිරිසිදු ඇඳුම් අඳින විට මේ తত্ত্বය වෙනස් වේ. මෙසේ තම සිතේ ඇති කෙලෙස් තුරන් කිරීමට සෑම දෙනාම වගකිව යුතුය. තම සිතේ සාමය සතුට පවතින්නේ ඒ තමාම සිත පිරිසිදු කිරීමෙනි. අන් අයට අපගේ සිත පිරිසිදු කළ නොහැකිය. එය පිරිසිදු ඇඳුම් ඇඳීමක් වැනිය. බුද්ධහදී මහරහතන් වහන්සේලා මෙසේ අති පිරිසිදු සිත් පරිහරණය කළහ. එවැනි නික්ලේශ හදවත අපි සරණ යමු. අද දක්වාත් වැරදි කරන අය පවා බුද්ධ ධම්ම සංඝ සරණ යති. ආචාර්ය මන් මෙසේ නොයෙක් විදිහේ පිළිවෙත් පුරමින් තම ශිෂ්‍යයන් ධර්ම මාර්ගයේ ගෙන ගියහ. ඒ අනුගාමිකයෝ පසුව ශ්‍රේෂ්ඨ ගුරුවරු බවට පත් වූහ. ඒ අයත් මේ මාර්ගය පුහුණු කරමින් තම අනුගාමිකයන් ඒ මාර්ගයේ මෙහෙය වූහ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය අදත් ඒ ආකාරයෙන්ම निराවුල්ව ඇත. ආචාර්ය මන් එම මාර්ගයේ ගමන් ගත්හ. එය ආත්ම පරිත්‍යාගයක් විය. උන්වහන්සේ සහ ශ්‍රාවක පිරිස ඊතා දිලිඳු දුප්පත් ජීවිත ගත කළහ. ජීවත් වීමට අවශ්‍ය අවම දේ හෝ නොතිබුණි. අද ලෝකයේ පවතින සුඛෝපභෝගී ජීවන චර්යා දෙස බලන විට උන්වහන්සේලාගේ ජීවිත විස්මයජනකය. මේ අයට එහි එක් දිනයක්වත් ගත කළ නොහැකිය. නමුත් භික්ෂුන් වහන්සේලා සිරගෙයි සිරකරුවන් මෙන් ධර්මය වෙනුවෙන් ජීවිත කැප කළහ. සියලුම දුෂ්කරතා සතුටින් නිවසූහ. සාමාන්‍ය ජනයා මෙම ජීවිත මහා හිංසා වදපීඩා සහිතයයි සිතුවත් භික්ෂූන් වහන්සේලා මහත් ධෛර්යයෙන් මේ මාර්ගයේ ගොස් ධර්මය අවබෝධ කළහ. ආත්ම දමණය ආත්ම පරිත්‍යාගය ආත්ම ශක්තිය තුලින්ද මම මාගේ ආකල්ප යටපත් කළහ. සමහර විට දින ගණන් निराහාරව සිට භාවනා කළහ. බලවත් කුසගිනි ඉවසා නොකඩවා භාවනා කළහ. කුසගිනීවසමින් සතිය පැවැත්වූහ. සමහරු එයට කැමති විය. මක් නිසාද හොඳ ආහාර වැළඳූ විට ශරීරය ශක්තිමත් වී වැඩ කිරීමට හැකියවද මනස දුර්වල වේ. භාවනාව පිරිහේ. ආහාර ප්‍රමාණය අඩු කිරීම හෝ निराහාරව සිටීම තුළින් සිත ශක්තිමත් වී භාවනා වැඩේ. තමාට රුචි පිළිවෙත අනුගමනය කරමින් භාවනා කළ යුතුය. යම් භික්ෂුවක් දින ගණනක් निराහාරව සිට භාවනාව දියුණු කරත්නම් එය ඔහුට සුදුසු පිළිවෙතය. දුක් තරණය කිරීමට මෙවැනි රූක්ෂ ප්‍රතිපatti සුදුසු වේ. යමෙක් निराහාර වී භාවනා කරන විට ඔහුගේ සිත බලවත් වී ශක්තිමත් වී ඉන්ද්‍රියන්ට ගොදුරු වූ බාහිර අරමුණු ප්‍රතික්ෂේප කළ හැකිය. සිත සමාධිගත වී දවස කාලය වේලාව ඉක්මවා යයි. කුසගින්න ආදී ශාරීරික වේදනා දුරු වී යයි. තම සිතෙන් ඇතිවන ප්‍රීති සුඛය වින්දනය කරයි. මැලිකම දුරුවේ. සිතේ විසිරී ගිය ගතිය නැත. සිත තැන්පත්ය. අපි සුදුසු කල්යල් බලා භාවනා කිරීමට සැලසුම් කළ විට ඊට කලින් කෙලෙස් පැන නැගී එයි. එවිට කෙලෙස් මර්ධනය කරමින් ඇත්ගොව්වා ඇතෙකු දක්කාගෙන යන්නාක්සේ අවනත කරයි. ඇත්තෙන්ම අනාදිමත් සසර තුල අපේ සිත ඇතෙකු වශයෙන්ද කෙලෙස් ඇත්ගොව්වකු වශයෙන්ද ක්‍රියා කර ඇත. මේ ඇත් ගොව්වා ගැන අප යටහිතේ ඇති බය නිසා නිතරම යටත් වේ. කෙලෙස් වලට වසඟවන්නේ මේ ආකාරයෙන්ය. කෙලෙස් සමග සටනට යාමට නොහැකිවන්නේ මේ පුරුදුතාවය නිසාය. බුදුදහමට අනුව කෙලෙස් යනු ධර්මයේ හතුරන්ය. ලෝකේ වාසය කරන්නන් හට කෙලෙස් යනු සිතේ පදිංචි වූ අයින් කළ නොහැකි සගයන්ය සහායකයන්ය බුදුදහම පිළිපදින අප මේ කෙලෙස් සමග සටනට වැඩි යුතුයි එවිට කෙලෙස්වල ඇති ශක්තිය බිඳ වැටේ. එහෙත් ලෝකවාසීන්ට කෙලෙස්වලට අවනත වී වසඟ වී සුරතල් කරමින් වහා වර්ධනය කිරීම මිස අන් කිසි මාර්ගයක් නැත. මේ ප්‍රතිපත්තිය නිසා ලෝකයේ විවිධ මාදලියේ උග්‍ර ප්‍රශ්න පැන නැගී ඇත. මිනිසා අන්ත පීඩාවට පත් වී ඇත. එවැනි තත්වයන් මගහැර ගැනීමට මේ කෙලෙස් සටන හැකි ආකාරයෙන් මෙහෙය විය යුතුය. निराහාරව සිටීම හෝ වෙනයම් ක්‍රමයකින් හෝ මේ කෙලෙස් මර්ධනය කළ යුතුය වේ. ජීවිත පූජාවෙන් හෝ මේ කෙලෙස් මර්ධනය කළ යුතුය වේ. ජීවිත පූජාවෙන් හෝ මේ සටන ගෙන යන්නා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන්නෙක් වේ. ආචාර්ය මන් හොඳාකාර කෙලෙස් ගවේෂණය කර ඇත. ධර්මයේද ගවේෂණය කළහ. ඉන් ලැබූ අත්දැකීම් වශයෙන් තම සිත කෙලෙස් වලින් දුරවිය. මෙසේ තමා ලැබූ අත්දැකීම් ඒ ලෝකයාට කියා දීමට උන්වහන්සේ උතුරු නැගෙනහිර ප්‍රදේශයට සම්ප්‍රාප්ත විය. උන්වහන්සේ නිතරම අවධාරණය කළ ධර්ම කොටාසයක් ඇත. එනම් පංච බල දියුණු කිරීමයි. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මෙම බල පහ ඇති අයෙකුට කුමක් කළද කොහේ ගියද සාර්ථක ජීවිත ගත කිරීමට හැකි වේ. උන්වහන්සේගේ අත්දැකීම් අනුව මේ ධර්ම පහ විස්තර කරති. ශ්‍රද්ධා මේ යනම් බුදුදහම පිළිබඳ අචල ශ්‍රද්ධාවයි. සියලු මිනිසයන්ට මේ ධහම අවබෝධ කළ හැකිය. එහෙත් ප්‍රතිපත්තියේ ආකාරයෙන් අනුගමනය කළ යුතුය. යම් දිනක අපි මරණයට පත්වන බව අපි දනිමු. අපි මරණයට පත්වන්නේ කෙලෙස් වලින් පරාජය වීද, කර්ම විපාක වලින් පරාජය වීද, නැතහොත් අපි මරණයට පත්වන්නේ කෙලෙස් ජයග්‍රහණය කරද, කර්ම විපාක ජයග්‍රහණය කරද, කුඩා දරුවන් උවද ජයග්‍රහණයට කැමති වෙති. පරාජයට නොකැමති වේ. පරාජය වූ අය බොහෝ දුකටපත් වෙති. තම දුකින් මිදීමක් නැත. තම දුක ඉක්මවා මැරුණත් කමක් නැතයි පවසති. මෙසේ කෙලෙස් නැමැති සතුරන්ට වසඟ වේ. පරාජය සමග සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක. ජයග්‍රහණය ලබා මරණයට පත්වී ඇත්තේ බුදුන් රහතුන් වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ය. අපිද උන්වහන්සේලා අනුකරණය කළ යුතුය. උන්වහන්සේලාගේ ශ්‍රද්ධාව, වීරිය, ඉවසීම, සතිපඤ්ඤා අපි පූර්ණය කළ යුතුයි. උනන්දුවක් නැතිව සතියෙන් තොරව මෙම බල ලබා ගත නොහැකිය. බුදුදහම අති උත්තම බුදුවරුන්ගේ දේශනාවකි. ඒ අනුගමනය කළ විට අපට ප්‍රඥාව පහළ වේ. අපි මෝහයෙන් මුලා වූ විට කිසි වටිනාකමක් නැත. මෝහය අගය කරන්නේ කවරෙක්ද? මෝහයෙන් මුලා වී දුක් තරණය කළ හැකිද? දූතාංග භික්ෂුව නිතරම ප්‍රඥාවෙන් සිටිති. ආචාර්ය මන් මෙවැනි දේශනා නිතර තම ශිෂ්‍යයන්ට කරති. තම අත්දැකීමෙන් මේ සියලු විස්තර පහදා දෙති. මෙවැනි දේශන අසා දුහතාංග භික්ෂූන් කෙලෙස් ජයග්‍රහණය කොට මේ අත්භවයේදී අති උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරති. ක්‍රමානුකූල ඉගැන්වීම එක් අවස්ථාවක ආචාර්ය මන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් පැවසූ පරිදි උන්වහන්සේගේ ශිෂ්‍යයන් දුහතාංග පූරණයේ යෙදෙන විට කෙලෙස් නැති අය මෙන් හැසිරෙති. විශාල සංඛ්‍යාවක් එකම ප්‍රදේශයේ වාසය කළ නමුත් කිසිවෙකුගේ නොමනා හැසිරීමක් නැත. හුදකලා විසීමේදී හෝ අනුන් සමග සාමූහිකව තම කටයුතු කිරීමේදී රැස්වීමකදී හෝ සෑම අවස්ථාවකදීම ඊ타ම සංසුන් ලීලාවෙන් හැසිරෙති. ආචාර්ය මන් සමග සාකච්ඡා කරන කාරණා නොදන්නා කෙනෙක් උන්වහන්සේලා සියලු දෙනාම රහතන් වහන්සේලා යයි සිතති. සත්‍ය පෙනෙන්නේ උන්වහන්සේ භාවනා ගැටලු निराකරණය කිරීම පිණිස අවවාද අනුශාසනා දෙන විටය. සෑම භික්ෂුවකට තම අධ්‍යාත්මික දියුණුවට අනුව උපදෙස් ලබති. සාමාන්‍ය සමාධි තත්වයේ සිට විපස්සනාවෙන් පඤ්ඤාව හා මග්ගඵල පිණිස අවවාද ලබති. පුද්ගලිකව අවවාද දීමේදී හෝ සමූහයකට උපදෙස් දීමේදී උන්වහන්සේ එකහෙලාම සැකබිය නැතිව කතා කරති. එය ස්ථීරය, නොසෙල්වන සුළුය. තමා අත්දැකීමෙන් කතා කරන බව ප්‍රේක්ෂකයින්ට අවබෝධ වේ. උන්වහන්සේ අනුමානයෙන් හෝ මුහුණ ඉච්ඡාවට හෝ කතා නොකරති. මෙය මෙසේ විය හැකිය ආදී වශයෙන් සැක විචිකිච්ඡා නැත. අසා සිටින සියලු දෙනාට හොඳාකාර වැටහි. ධර්මය කවදා නමුත් අවබෝධ කරන බවට සැක නැතිවේ. තම අනුගාමිකයන්ට සුදුසු දේශනා උන්වහන්සේ දේශනා කරති. සියලු දෙනාටම යම් මට්ටමක අවබෝධයක් ඉන් ලැබේ. භාවනා පිළිවෙත් විස්තර කරන විට සියලුම දෙනාට ඒ අනුගමනය කිරීමට හැකි වේ. ගිහි අයට සුදුසු භාවනා ඒ අයට දේශනා කරති. දානය, සීලය, භාවනා ගැන විස්තර කරති. මේ කරුණු මිනිසත් බවක් ලැබීමට සුදුසු වෙත්. එමෙන්ම මෙය ශාසනයේ අත්තිවාරම වේ. යමෙක් මිනිසත් බවක් ලබන්නේ දාන සීල භාවනා ගිය ආත්මවල පුරුදු පුහුණු කළ බැවිනි. දානය යනු අනුන්ට තමාගේ මෛත්‍රිය විදහා පෙන්වීමයි. ගුණගරුක අය Tamanට අයත් දේ අනුන් සමග බෙදා ගනිති. එය ද්‍රව්‍යමය හෝ ධර්මය හෝ විය හැකිය. කිසිම බලාපොරොත්තුවක් නැතිව එය දෙයි. ඉන් වන කර්ම විපාක පමණක් අදහා දෙති. යමෙක් වැරදි ලෙස හැසිරුණ විට ඔහුට සමාව දීම මේ දානමය ක්‍රියාවකි. දන් දෙන තැනැත්තාට කැපී පෙනෙන ආරෝහ පරිණාහ ලක්ෂණ ඇත. පෞරුෂයක් ඇත. දෙවියන් මිනිසුන් හා සතුන් පවා මේ අයට කැමති වෙති. ගිය ගිය තැන උදව් උපකාර ලැබේ. දුක් පීඩා දිලඳු බවක් නොලැබේ. සමාජය දානපතියාට උසස් ලෙස ගෞරව දක්වති. පොහොසත් වුවත් මසුරු අය දානපතියාගෙන් ආධාර ලබත්. දුගී දුප්පත් අයද ලබත්. දානයේ විපාක වශයෙන් නැවත උත්පත්තිය ලබන්නේ යස ඉසුරු සම්පත් ඇතිවය. ලෝකයේ සමබර ආර්ථිකයක් ඇතිවන්නේ දානය දෙන බැවිනි. අනුන්ට උදව් උපකාර කරමින් තමාගේ සැප සම්පත් බෙදාගත් විට ත්‍යාගශීලී ගති ඇති විට ජීවත් වීමේ තේරුමක් ඇත. දානපතියා අප සියලු දෙනාටම අවශ්‍ය පුද්ගලයෙකි. දානපතියන් නැති ලෝකය පාළු හිස් වඳ ලෝකයකි. සීලය මිනිසාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරයි. සියලුම මිනිසයන්ට අවශ්‍ය ගුණධර්මයකි. සීලය නැති මිනිසාගේ ගුණයක් නැත. එය මිනිස් වර්ගයා දවාලන ගින්නකි. දුස්සීලයන් නිසා ලෝකය හා සමාජය විනාශ වේ. කිසිවෙකුට නිදැල්ලේ සතුටින් වාසය කළ නොහැක. මිල මුදල් ආදී ද්‍රව්‍යමය දේ සීලයට වඩා උසස් කිරීම නිසා ලෝකේ ආරක්ෂිත තැනක් නැත. ද්‍රව්‍යමය සැප සම්පත් අහස උසට ඇතත් ශීලය නැති විට ඇතිවන ගින්න සූර්ය රශ්මියට නිගා කරයි. බුදුරජාණන් වහන්සේ සීලය මිනිසාට අත්‍යවශ්‍ය බව වදාළහ. මිනිසා බියසැක නිසා දුක්ගිනි වලින් ගැවෙමින් සිටිති. විශ්වාසය සත්‍ය නම් සීතල වතුරෙන් සියලු දුක්ගිනි නිවාලයි. කෙලෙස් බරිත පුද්ගලයන් ලෝකයේ නොඑක ආකාර ගිනි වලින් දවාලත් මේ කෙලෙස් බරිත සිත් සිල් ගුණයකින් තොර වූ විට විෂකුරු සර්පයන් මෙන් ලොව සියලු ගුණධර්ම නසාලයි අතිශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් සිත සහ දසාත පැතිරී පවතින සීල සුගන්ධය නිසා ලෝකයට සාදර සංග්‍රහයක් ලෙස සාමය හා ප්‍රීතිය ගෙන දී ඇත මේ නිසා අප යම්කිසි මාර්ගයක් අනුගමනය කොට ලෝකයේ පවතින අති භයංකර කෙලෙස් ගිනි හා දුස්සීලකම් මැඩලිය යුතුයි. සීලය anu කෙලෙස් රෝගයට ඔසුවකි. සීලය නිසා කෙලෙස් රෝගය සුව කළ හැකිය. ආචාර්ය මන් ඊතා කරුණාවෙන් සිල්වත්කමේ කුසලතාවය හා දුස්සීලකමේ අකුසලතාවය පැහැදිලි කර දුනි. එය ගිහි අයට කෙතරම් අවශ්‍ය දෙයත් මමද පන්සිල් රැකීමට සිටුවෙමි. එහෙත් මම 227ක් උපසම්පදා සීලයන් රකින බව පසුව මතක් විය. එම දේශනය අසන විට මොහතක අමතක වීමකි. එතරම් බරසාර දේශනාවකි. මේ බව මම අන් භික්ෂූන්ට නොකීවේ මම පිස්සෙක් යයි සිතන බැවිනි. මගේ මුඩුකල හිස මතක් වූයේ පසුවය. පන්සිල් රැකීමේ ආනිසංස එතරම් සිත් ආකර්ෂණය කළේය. තම සිතේ සතිය නැති වූ විට නොයෙක් වැරදිවලට පෙළඹේ. මේ සිතේ ස්වභාවයයි. නිරන්තරයෙන් සතිපඤ්ඤා සිතේ තැන්පත් විය යුතුයි. භාවනාව යනු සිත කුසලතාවෙහි පුරුදු කිරීමයි. මේ පුරුද්ද නිසා අනවශ්‍ය ලෙස අතිධාවනය හා අවලීවණය වළක්වාලයි. මධ්‍යස්තව සිහිබුද්ධියෙන් සාධාරණ විසඳුම් සලස්වයි. එය සතුට සාමය තෘප්තිය ගෙන දේ. භාවනා පුරුදු නැති සිත කුළු මීමාමෙන් කිසි වැඩක නිසියාකාර නොයේදී. එබැවින් කාර්යක්ෂමතාවයක් නැත. කළ වැඩවලින් නිසි ප්‍රතිඵල නැත. දෛනික ජීවිතයේ සියලු වැඩ කටයුතු කුසලතාවයකින් කිරීමට භාවනාව වැදගත් වේ. භාවනා පුරුදු තැනැත්තා හට ස්ථීරව රැඳීමට නැංගුරම් ඇත. අනවශ්‍ය දේ අත්හැරීම, නිවැරදි තීරණ, සාධාරණ විසඳුම් දෙයි. ඉන් සියලු දෙනාටම ඵලදායි වේ. වර්තමානය निराවුල් වේ. එවිට අතීත අනාගත සියල්ල निराවුල් වේ. භාවනා යෝගී අය යම් දෙයක් කරන විට සාර්ථක ප්‍රතිඵල ලැබේ. තම කාර්ය සාර්ථක කිරීම ගැන මිස ඉන් ලැබෙන ලාභ ප්‍රයෝජන නොතකයි. එබැවින් තමා කළ වැඩ ගැන ආපසු බලා සතුටු වෙති. සාධාරණ යුක්තිගරුක බැවින් සිතුවිලි වචන ක්‍රියාවල පාලනයක් ඇත. ඔවුන් සත්‍යයේ පිහිටා කටයුතු කරත් කෙලෙස් වලට වසඟ වී අවට පරිසරයෙන් එන නොයෙක් පෙළඹීම් වලට ගැති නොවේ. තැන් තැන්වලට යෑම් ඊම් නොයෙක් ඕනෑ එපාකම් හරි වැරදි නොබලා හිතුමතේ ක්‍රියා කිරීමක් නැත. තණ්හාව නිසා නිතරම අපි ගැතිකම් කරමු. ඇත්තෙන්ම වගකිව යුත්තා අපිමය. අනුන්ට වැරදි ආරෝපණය කළ යුතු නැත. සති පඤ්ඤා නැති විට මේ කිසිවක් සිහි බුද්ධියෙන් නොකරත් කරන හැමදේම දුක් විපාක ගෙන දේ. කෙලෙස්වල తত্ত্বය මෙසේ බැවින් ඔහු පසුපස අවාසනාව ලුහුබඳී. භාවනාව දුෂ්කර වන්නේ සිත පාලනය කළ යුතු බැවිනි. නිදැල්ලේ දුවපන ඇවිදින වඳුරෙක් හීලා කිරීමට දුෂ්කර වන්නාක් මෙනි. භාවනාව තුලින් තම සිත හඳුනා ගනිති. සිතේ తত্ত্বය නම් නිශ්චල ඒකාකාරීව සිටීමට නොව උතුරන වතුරෙන් පිලිස්සෙන විට කෑකෝ ගසමින් දුවන්නාක් මෙන් ඒ මේ අරමුණේ දුවපැන ඇවිදීමයි. මේ සිත හඳුනාගත් පසු එය හීලා කිරීමට යම්කිසි අරමුණක රඳවා ගත යුතුය. සිත තම ආස්වාස ප්‍රස්වාසයේ රඳවා ගැනීම ඊතා හොඳ භාවනාවකි. යම් කිසි සුදුසු වචනයක් නැවත නැවත සිහි කිරීම හොඳ ක්‍රමයකි. බුද්ධෝ බුද්ධෝ ධම්මෝ ධම්මෝ සංඝෝ සංඝෝ ලෝමා ලෝමා නකහා නකහා දන්තා දන්තා තචෝ තචෝ ආදී වචන මෙනෙහි කිරීමට ඉදිරියට පසුපසට මෙනෙහි කිරීම හෝ සජ්ජායනා කිරීමෙන් සුදුසු කර්මස්ථාන වෙත් මරණානුස්සතිය හෝ අන්කිසි බෞද්ධ භාවනා අරමුණු ඊතා යෝග්‍ය වේ. සතුට හා සැනසීම සිතේ නිසල සංසුන් බව, ශාන්ත බව මෙම භාවනා වලින් ඇති කෙරේ. මෙම නිසල සංසුන් භාවයට සමාධියයි කියනු ලැබේ. සමාධියටපත් වූ විට මුලින් පුරුදු කළ කර්මස්ථාන අවශ්‍ය නැත. සමාධි සිතේ ගම්්‍යතාවය ශක්තිය තුලින් එම සංසුන් නිසල බව පවත්වති. එවිට මුල් අරමුණු తాවකාලික අත්හැර මේ සමාධි සුවය භුක්ති විඳී. සිත සමාධියෙන් ඉවත් වූ පසු නැවත කර්මස්ථානයේ පිහිටා සමාධිගත විය හැකිය. මෙසේ සිත බොහෝ වේලා සමාධි සුවයෙන් පසුවන විට සිතේ දුක, බය, සැක ආදී නොයෙකුත් කෙලෙස් සංසිඳී යයි. වීරිය වඩමින් නැවත නැවත සමාධියේ පිහිටීම නිසා සිත පාලනය වේ. සතිය පිහිටුවයි. වර්තමානයේ සිත රඳාගත හැකි වේ. තම කාර්ය කෙරෙහි සම්පූර්ණ අවධානය ඇති බැවින් සිත ශක්තිමත්ය. වැඩ කාර්යක්ෂමය. නිවැරදිය, निराවුල්ය, Tamanටත් අනුන්ටත් ප්‍රීතිය තෘප්තිය ගෙන දේ. මුලින් සිත පාලනය කර ගැනීමට නොහැකිවද දැන් භාවනාවට මහත් උනන්දුවක් ඇතිවේ. එබැවින් ඉක්මනින් සිත කර්මස්ථානයක යෙදී සමාධිගත වේ. සමාධියටපත් වූ විට සිත කිසි කලෙක අමතක නොවන පරිදි සංසුන් වේ. ප්‍රීති සුඛ ඇති වේ. මේ ප්‍රත්‍යක්ෂ කලේ එක් වතාවක් වුවද එය අමතක නොවන සිද්ධියකි. නැවත නැවත සිත සමාධිගත කර ගැනීමට නොහැකිනම් විශාල දුකක්, පාඩුවක්, ආසාවක් දැනේ. නැවත නැවත උත්සාහගෙන සමාධි සිත දියුණු කළ යුතුය. භාවනාව ගැන කතා කරන විට ඔබට මහත් අසහනයක් බැරි කමක් දැනේ. එබැවින් එය පුරුදු කිරීමට නොකැමැති වේ. ඔබ මෙසේ සිතයි. මගේ ඉරණම මෙයයි. මට කවදාවත් භාවනා කළ නොහැකිය. මම gedara dore සහ වැඩපලේ කාර්ය බහුලය. සමාජ වගකීම් ඇත. දරු මුණුපුරන් රැක බලාගත යුතුය. භාවනාවක රැඳී ඇස් පියාගෙන කාලය ගත කරන විට මේ වැඩ කරන්නේ කවුද? අපට හාමතේ මැරෙන්න වෙයි. මෙසේ සිත වටිනා අවස්ථාවක් පැහැර හරි. මෙවැනි අදහස් යටි සිතේ තැන්පත් වී ඇත. ඒ නිසා මෙතෙක් කල දුකින් මිදීමට නොහැකි විය. අනාගතයේදීත් මෙසේම සිතනවා ඇත. ඊට ප්‍රතිකර්ම දැන්ම කළ යුතුය. භාවනාව යනු අප සිතේ අනන්ත සසර පටන් තිබූ අසහන දුක් පීඩා අප මැඩගෙන සිටි කෙලෙස් යටපත් කර ජයග්‍රහණය කිරීමයි. දෛනික ජීවිතයේ කරන අනිකුත් ක්‍රියාමෙන් භාවනාව ගැන සිතිය යුතුයි. උණුසුම් වැඩි වූ විට ස්නානය කරමු. සීත වැඩි වූ විට උණුසුම් ඇඳුම් අඳිමු. කුසගිනි ඇති වූ විට ආහාර ගනිමු. අසනීපයකදී බෙහෙත් ගනිමු. මේ හැම දෙයකින්ම මිනිසා දුක මගහරවා ගනී. ඒ අවශ්‍ය නොවේ කරදර වැඩි ආදී වශයෙන් සිතමින් අත් නොහරිත් සෑම කෙනෙක්ම මේ පිණිස උනන්දු වෙති සතුන් පවා ආහාර සොයමින් මහත් වීරියක් දරති දිනපතා මේ සිදුවේ භාවනාව මෙවැනිම කාර්යකි මෙය තම සිත සංසුන් කරගන්නා ක්‍රමයකි සිත යනු සියලුම අතින් ක්‍රියාකාරීත්වයන් පාලනය කරන ඉන්ද්‍රිය බැවිනි සිත හැම දෙයට මූලික වේ සෑම අවස්ථාවකදීම වගකීම ගන්නේ ප්‍රතිචාර දක්වන්නේ සිතයි කුමන දෙයක් වුවද සිත උනන්දු වී එය ග්‍රහණය කරයි. හොඳ හෝ නරක, හරි හෝ වැරදි හැම දෙයක්ම සිතට එල්ල වේ. සමහර විට ඉවසන්ට බැරි දුක් පීඩා වුවද සිතට උසුලන්ට වේ. මේ සිතට කර කියා ගන්නට ක්‍රමයක් නැතිවද ඉසිලිය යුතුය. එම පීඩාව නැවත නැවතත් මතකයෙන් ආරෝපණය වේ. කෑම කන්ට හෝ නිදන්ට උවද නොහැකිවන තරමට සිත මේ බර උසුලයි. එහෙත් සිත අතහැරීමක් බැරි කමක් නොපායි. ශාරීරික ව්‍යායාමයේදී දුර්වල වූ විට විවේකගත හැකිය. එහෙත් සිතේ ක්‍රියාකාරීත්වයට කිසි නිදහසක් නැත. නිନ୍ଦ යනතුරු එම පීඩාව විඳಿತಿ. එවිටත් සිත ක්‍රියාත්මක වේ. යටිහිතේ නොඑක් දේ කරකැවේ. එහි සීමාව ඉක්මවා ක්‍රියා කරමින් සිහිනමවයි. මෙසේ හැම මොහොතේම සිත ඉසිලිය නොහැකි අවිවේකයකින් අතෘප්තියකින් කල් ගෙවයි. එහි අසීමිත ක්‍රියාකාරීත්වය නිසා ඉසිලිය නොහැකි දරුණු තත්වයකට පත්වේ. මේ බව සිත නොදනි. නිතරම මෙසේ පීඩා විඳින්මින් යුදවදින නිසා සිතට යුද බටයායයි කීම වටී. එන එන හැමදේම ග්‍රහණය කරමින් ප්‍රතිචාර දක්වයි. පොරබදී මොනියම් සිතිවිලි කන්දරාවක් වුවද ඒ සියලු සිතිවිලි වලට මුහුණ දෙයි. අත් නොහරි, කිසිවක්වත් නොහරි, අභියෝග දක්වයි. සිතේ කෙලෙස් සහ මමත්වයේ විශේෂයෙන් උනන්දු වෙයි. පුදුම යුද බටයකි. ජීවිතයේ ඇති තාක්කල් මේ යුද්ධය ගෙන යයි. ඉන් මිදීමක් නැත. සිත තුල ඇති අසීමිත ආසාවන් මෙසේ ජයග්‍රහණය කරන්නේ ධර්මයට ප්‍රතිවිරුද්ධවය. ඉන් ලැබෙන සතුට ධර්මය පරාජය කිරීමෙනි. අධර්මය රජ කිරීමෙනි. ලෞකික සැප සම්පත් කෙතරම් ඇතත් ධර්මය නැති බැවින් ඉන් ලබන සතුට කිසිම සෑහීමකටපත් නොකරයි. තව තවත් ආසාවල් පැන නගින බැවිනි. බුද්ධ ආදී මහා ප්‍රඥාන් වහන්සේලා මේ தત્ත්වය හඳුනාගෙන ධර්මය වදාරා ඇත. ධර්මය නැති විට තම ආසාවන් මුදුන්පත් කර ගැනීමට කොපමණ දේ ලැබුණත් තෘප්තියක් නැත. ධර්මය නැති තැන හෝදා පාලු නාස්තියක් දැක්ක හැකිය. බොහෝ දේ රැස් කළත් ඉන් කිසි සැනසීමක් නැත. ඒ අතරම සිත සංසුන් වූ විට ඕනෑම ප්‍රශ්නයක් ඉදිරියේ නොසෙල්වී සිටීමට ශක්තිය ඇති කෙරේ. සිත පුදුම විදියට තෘප්තිමත් වේ. උපන් මොහොතේ සිට මේ දක්වා අප සිතට අසීමිත දුක් වේදනා කම්පන නොකඩවා දී ඇත. අපේ වාහනයට මෙබඳු වද හිංසා දුන් විට එය අලුත් වැඩියා කිරීමට නොහැකි බැවින් වීසිකර කුණු ගොඩකට දැමීමට සිදුවේ. අපි පාවිච්චි කරන සියලුම භාණ්ඩ නිතරම නඩත්තු කරමින් රැකගත යුතුය. සිතද එසේමය. අපට අයත් ඊ타ම අගනා භාණ්ඩය මේ සිතයි. එය නිසිසේ නඩත්තු කරමින් රැකවලා ගත යුතුය. භාවනාව යනු මේ සිත ආරක්ෂා කර නඩත්තු කිරීමකි. මේ සිත අපසතු අමිල වස්තුවකි. එය නිසි ආකාර පරිහරණය කළ යුතුය. සුදුසු භාවනා මානසිකාර තුලින් සිත රැකගත යුතුය. තම වාහනය මිටින් මිට සෝදිසි කරමින් අලුත් වැඩියා කිරීමට සිදුවන්නාක් මෙන් සිතේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අංග, පිළියම්, ආධාර, උපකාර සැපිය යුතුය. එනම් භාවනාව තුලින් සිත පිරික්සා බලා එහි හටගන්නා සංකාර ගැන විමසා දැන ගැනීමයි. සිතේ හටගන්නා සිතුවිලි වැඩදායකද, අවැඩදායකද, තම ජීවිතය විනාශ කිරීමක්ද කුමන සිතුවිලි හොඳද නරකද ඉන්පසු ශරීරය දෙස පිරික්සා බැලිය යුතුය ශරීරය දුර්වල වේගෙන යද්ද ශක්තිමත් වේද ශරීරය කැඳී බිඳී යන වේගය වැඩිද අඩුද මේ පිළිබඳ පිරික්සීමට යන වේගය වැඩිද අඩුද මේ පිළිබඳ පිරික්සීමට කාලය එළඹ ඇද්ද නැත්නම් අමතක කරගත යුතුයද ශරීරය මරණයෙන් අවසාන වීමට පෙර එහි ක්‍රියාකාරීත්වය දැනගත යුතුය භාවනාව යනු මෙයයි. අපේ අඩුලුහුඩු නැවත නැවතත් දකිමින් ප්‍රතිකර්ම යෙදීමයි. මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරන විට හිඳමින් හෝ සක්මන් කරමින් හෝ වෙනත් දෛනික කටයුතුවලදී හෝ තම සිතට නිතරම සතුට සැනසීම ලැබේ. ජීවිතය ගැන ආඩම්බර වීමක් නැත. එවිට අතෘප්තියට පත්වීමක් නැත. මධ්‍යස්තව සිටීමට පුරුදු වේ. අනවශ්‍ය දේවල වෙලී පැටලී නැත. භාවනාව තුලින් ලැබෙන හොඳ විපාක ගැන කතා කිරීමට නොහැකි තරම්ය. ගිහි අයට අවශ්‍ය ප්‍රමාණයෙන් ආචාර්යමන් උපදෙස් දුනි. නමුත් භික්ෂූන් වහන්සේලාට අරහත්ත්වයට දක්වා උපදෙස් දුනි. මා මේ තරමින් මෙහි සඳහන් කරන්නේ උන්වහන්සේගේ ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ යම් තරමක අවබෝධයක් දීමටය. සමහර විට මේ කරුණු අනවශ්‍ය ලෙස හැඟේ. එහෙත් සියලු ලොකු කුඩා දේ සියල්ල මෙහි අන්තර්ගත නොකල විට යම් ඌනතාවයක් ඇතිවිය හැකිය. පාඨකයාගේ විවේචනය මම සාදරයෙන් පිළිගනිමි. එය මගේ දුර්වලකමක් මිස ආචාර්ය මන්ගේ දුර්වලකමක් ලෙස නොසලකන මෙන් ඉල්ලමි. උන්වහන්සේ මේ පොත ලිවීමෙහි කිසියම් බලපෑමක් කර නැත. ආචාර්ය මන් ගැඹුරු දේශනා කරන්නේ තම පැවිදි ශ්‍රාවක පිරිසටයි. මම නොයෙක් විදියේ කටයුතු වල යෙදුන බැවින් මගේ අත්දැකීම් වලට අමතරව උන්වහන්සේගේ අනිකුත් ශ්‍රාවක පිරිස වෙත ගොස් කරුණු ගොනු කළෙමි. උන්වහන්සේගේ පිළිවෙත් ඊතා දුෂ්කරය, උග්‍ර තපස්ය, දැඩි අදිෂ්ඨානයෙන් යුතු බැවින් නොවෙනස් වන සුලිය. උන්වහන්සේගේ එම දක්ෂතාවයට සමාන කිරීමට එකම ශිෂ්‍යයෙකුටවත් නොහැකි බව කිව යුතුය. උදෝන් ටානි සහ නෙන්කයි ප්‍රදේශයේ වාසය කරන කාලයේ බොහෝ දෙවිවරු පැමිණ උන්වහන්සේ සමග ධර්ම සාකච්ඡාවේ යෙදුණහ. සමහර දෙව් පිරිස් සති දෙකකට වරක් නොකඩවාම පැමිණුණි. සමහරු මාසකට වරක් පැමිණෙති. ආචාර්ය මන් නාගලෝකය ගැන බොහෝ විස්තර කියා ඇත. ලාඕස් රටේ ලුවං ප්‍රබංහි විශාල කඳු පිහිටි ප්‍රදේශයට විශාල නාග රාජධානියක් පිහිට ඇත. එහි වසන අධිපති නාගයා ධර්මය ශ්‍රවණය කිරීමට නාග සේනාව සමග ඉති. දෙවිවරු තරම් නාගයෝ ප්‍රශ්න නොවසති. එහෙත් ඊතා ගෞරවාන්විතව උන්වහන්සේගේ දේශනාවලට සවන් දෙති. එම කඳු මුදුනේ වාසය කරන කාලයේ උන්වහන්සේ හමුවීමට නාග ප්‍රධානියා දිනපතාම පැමිණියේය. ඒ අයගේ පැමිණීම උන්වහන්සේ කලින් දන්නා බැවින් નિયમિત වේලාවට බලාපොරොත්තුවෙන් සිටිති. මෙය ඊතා දුෂ්කර මිනිසයන්ගෙන් තොර ඈත ප්‍රදේශයකි. නාගයෝ මධ්‍යම රාත්‍රියේ නොව රාත්‍රී 10 11 වන විට පැමිණෙති. ඔව්හු පැමිණ Tamanට අනුකම්පාවෙන් එහි වැඩ වාසය කිරීමට ආරාධනා කළහ. රෑ දවල් නොකඩවා රැකවල් යොදා උන්වහන්සේ ආරක්ෂා කරන බව සැලකූහ. උන්වහන්සේ සමීපයට නොපැමිණ ඈතින් සිට බලාගෙන සිටිති. දෙවිවරු මධ්‍යම රාත්‍රියේ සහ එළිවන යාමේ වඩිති. මිනිස් ආවාසයෙන් බොහෝ ඈතනම් 10 11 වන විට උවද පැමිණෙති. ආචාර්ය මන්ගේ මධ්‍යම වයස් සීමාවේදී දෛනික වැඩපිළිවෙල මෙසේය. අලුයම 10න් පසු දවල් වනතුරු සක්මනේ පසු වෙති. ඉන්පසු සුළු විවේකයකි. ඉන්පසු පැය එකහමාරක් පමණ හිඳමින් භාවනා කරති. ඉන්පසු සවස 4 වනතුරු සක්මනේ යෙදෙති. රාත්‍රී 7-8 වනතුරු සක්මන් කර වැසි නැත්නම් නැවත සක්මනේ යෙදෙයි. සාමාන්‍යයෙන් රාත්‍රී 11 සිට අලුයම 3 දක්වා නිින්දට යයි. දෙවිවරු කණ්ඩායම් දෙකක් පැමිණි විට දෙවැනි කණ්ඩායම එන්ට සූදානම් බව කී විට පළමු කණ්ඩායම සමුගනිති සමහර විට දෙවිවරු සූත්‍ර දේශනා ගැන අසති. දේශනාවල නම් දැනට භාවිතයේ නොමැති ඊතා පැරණි නම් කියති. එවිට ඒ අයට අවශ්‍ය සූත්‍ර දේශනා කරන විට එය නොව අන් සූත්‍රයක් බව දැනුම් දෙති. එවිට එය මතක් කිරීමට එම සූත්‍රයේ ගාතාවක් සජ්ජායනා කරති. එවැනි ගාතා එකක් දෙකක් කී විට සූත්‍රය මතක් වේ. සමහර විට දෙවිවරු සහ නාගයෝ එක වේලාවේ පැමිණ ධර්මය අසති. මෙය නිතරම සිදුවෙන විට ඒ අයට විශේෂ කාලය නියම කරති. උන්වහන්සේ මහා ඝන කැලෑවේ හුදකලාව වාසය කළත් මේ නිසා නිදහසක් නැත. නොයෙක් දේව කායිකයන් පැමිණෙන බැවිනි. මිනිස්යෝ එම ප්‍රදේශවලට නොපැමිණෙන බැවින් දිවා කාලය තරමක නිදහස ඇත. ගම්වලට ආසන්නව සිටින විට සවස් යාමේ මිනිසුන්ට ධර්මය දේශනා කරති. ඉන්පසු භික්ෂූන්ටත් රෑ බෝ වූ විට අමනුෂ්‍යයන්ටත් දේශනා කරති.